බොහෝ පිං ස්වාමීන් වහන්සේ මම ඊළඟ ප්‍රශ්නත් අහන්නද කියලා බලන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ චතුරාර්ය සත්‍ය සහ චතුස්සත්‍ය කොටස් දෙකකින් යුත් ධර්ම පර්යායන් වන අතර ඉන් චතුසත්‍ය යායේ සාශ්‍රව කුසල මූලයෝ යන්නේ අදහස් කෙරුණේ කුමක්දයි පහදා දෙන සේක්වා ඒක පොඩ්ඩක් ඒ කියපු හාමුදුරුවන්ගෙන්ම අහන්න මාත් දැක්ක ওই දේශනාව. එතකොට ඉතින් මට නම් ඒකේ ලොකු වෙනසක් කියලා හිතන්න අමාරුයි උන්වහන්සේ පැහැදිලි කරපු විදිහට ලොකු වෙනසක් මම දැක්කේ නැහැ. ඉතින් පොඩ්ඩක් ඒක බලන්න ඕන අට කතාවල එහෙම කොහොමද පැහැදිලි කරලා තියෙන්නේ කියලා මට ඒක තාම විමසන්න බැරි වුණා. ඉතින් මම විමසලා බලලා ඕන නම් කියන්නම් නැත්නම් ඒක උන්වහන්සේගෙන්ම අහලා දැනගන්න එක හොඳයි.